හොඳයි ස්වාමීන් වහන්සේ. ඊළඟට ප්‍රශ්නයක් අහලා තියෙනවා. ටිකක් දිගයි ප්‍රශ්නේ. මොකද ප්‍රශ්නේ නෙමෙයි දිග. එතුමානම් පැහැදිලි කරලා තියෙන උදාහරණ කිහිපයක් දීලා මම මේ ප්‍රශ්නේ කියවන්න. සමහර දෙවියන් හෝ බ්‍රහ්මයෙක් හෝ රාක්ෂේ තවත් කෙනෙක්ගේ සිත කොහොමද වෙනස් කරන්නේ? එතුමාගේ උදාහරණ පළවෙනි එක මාතුපෝසක ජාතක කතාවේදී එක් බ්‍රහ්මයෙක් මෞතුමියගේ සිතට පුතා බුදු වේවායයි සිතන්න චිත්ත වේගයක් ඇතුල් කිරීම. දෙවෙනි එක දුසී මාර්යා දරුවෙක්ට ආවේශ වී රහතන් වහන්සේ කෙනෙකුට ගලකින් ගැසීම. තුන්වෙනි එක දාරුචීරික රහතන් වහන්සේට සහ පුක්කුසාති ස්වාමීන් වහන්සේ රාක්ෂේ ආවේශ වී ගුණෙක් ඇනීම. ඒක තමයි කරුණාවෙන් පහදා දෙන්නේ. ඔය උදාහරණ තුන දීලා තියෙනවා. තව කෙනෙකුගේ සිතකට බලපෑම් කරන්න යක්ෂයෙක් රාක්ෂයෙක්ම වෙන්න ඕනේ නැහැ. මිනිස්සෙකුටත් පුළුවන්. එතකොට හැබැයි මේ මිනිස්සයා හරි යකා හරි කවුරු හරි ඉතින් දැන් යක්ෂ ඕපපාතික උත්පත්තියක් ලබන අයට ස්වභාවයෙන් ඒ ආත්ම භාවයට ආවේනික යම් මානසික ශක්තියක් තියෙනවා. අනිත් අයගේ සිත හඳුනා ගන්න පුළුවන් ඇතැම් යක්ෂාත්ම, ඇතැම් දේවාත්ම වලට. එතකොට හැමෝටම නෙමෙයි. එතකොට ඒ ශක්තියින්ගෙත් අඩු වැඩිකම් තියෙනවා. එතකොට මිනිස්සෙයින්ට ඒක උත්පත්තියෙන් පිහිටන්නේ මනුස්සයට ඕනනම් දියුණු කරන්න පුළුවන්. දියුණු කළාම තමයි පරචිත්ත විඥානනේ. එතකොට ඒ මට්ටමට දියුණු කළාම ඕනනම් මිනිස්සෙකුටත් පුළුවන් අනිත් අයගේ සිතුවිලි හසුරුවන්න. හැබැයි ඒක බලපෑම් කිරීම. එහෙම දැන් අපි හිතමුකෝ දැන් වර්තමානයේ තියෙනවා යම්කිසි රෝගයක් සුව කරන්න බැරි නම් මෝහන නිද්‍රාවටපත් කරනවා. නිද්‍රාවටපත් කරලා අරයට යෝජනා කරනවා. අර අර අර මානසික தත්ත්වය ඉවත් වෙන. එතකොට දැන් මේක ඒතරත්තගේ ප්‍රകൃතිය නෙමෙයි. ආයේ පස්සේ කාලෙක නැවත ඒතරත්තට මේ ප්‍රශ්නේ මතුවෙන්න පුළුවන්. මොකද මේක මේ බාහිරින් බලපෑමක් කරලා බලහත්කාරයෙන් අයින් කරලා අන්න ඒ වගේ වැඩක් තමයි අර පිටස්තරින් බලපෑම් කරනවා කියන එක. ඉතින් ඒ නිසා මිනිස්සුયો එහෙම මනස දියුණු කරගත්තු අය ප්‍රතඥ නම් ඒ අය සමහර විට අනිත් අයට බලපෑම් කරන්න පුළුවන්. ඒ වගේම එහෙම බලපෑම් කළ හැකි දැන් අපේ තිබුණු ඔය අතීත කාලේ තිබුණු සටන් ක්‍රම මොනවද මොකද්ද තියෙන්නේ ඔය මරුවල්ලිය සුල්ගලිය එහෙම තිබුණේ අංගම්පොර දරේ අංගම්පොර වගේ සටන් කලාවල තියෙන ශක්ති හුවමාරුව කියන. ඒ ශක්ති හුවමාරුවේදී අපි හිතමු සටන් කරන කෙනාට හයිය මදි නම් මේ ගොඩ ඉන්න කෙනාට පුළුවන් එයාගේ ශක්තිය අරයට හුවමාරු කරන්න. ඒ හුවමාරු කලන් පස්සේ අරයා දෙගුණයක් ශක්තිමත්ව ක්‍රියාත්මක වෙනවා. එතකොට මනසට විතරක් නෙමෙයි කයටත් බලපෑම් ඇති කරන්නේ. මොකද මේ මනසින් අපේ අපේ මනසින් අවශේෂ තමන්ගේ නාම රූප ධර්ම තමන්ගේ මනසින් හසුරවන්න පුළුවන්. අපිට බඩගිනි දැනෙන එක, එතකොට මාංශ පේශී දිගාරින හැකිලෙන එක මේවා අපි දැනගෙන හෝ නොදැන හෝ චිත්තයෙන් සිද්ධ වෙනවා. දැන් අපිට කෝපය මතුවෙනකොට මාංශ පේශී වල තද වෙලා හිර වෙලා රාගය ඇති වෙනකොට ඇති වෙන මාංශ පේශිවල වෙනස්කම්. එතකොට බඩගින්න ඇති වෙනකොට එතකොට මේ සිතුවිලි වලින් කයට බලපෑම් ඇති කරනවා කායික වශයෙන් සිතට බලපෑම්. එතකොට මේ රටාව හඳුනාගත්තාම තමන්ගේම සිත කය තමන්ට යම් ප්‍රමාණයකට හසුරවන්න පුළුවන්. ඒක තවදුරටත් දියුණු කරනකොට අනුන්ගේ සිත කය හසුරවන්න. ඉතින් ඒක යම් යම් ඕපපාතික ආත්ම භාවයට ප්‍රകൃතියෙන්ම තියෙනවා. මනුස්සයින්ට ඒක දියුණු කරන්න පුළුවන්. එහෙම දියුණු කළාට පස්සේ ආර්යයන් වහන්සේලා එහෙම අනිත් අයගේ සිත් වලට බලපෑම් කරන්න යන්නේ නැහැ. හැබැයි ප්‍රතඥයට ඕන නම් පුළුවන් කාය ශක්තිය, චිත්ත ශක්තිය අර විදිහට හුවමාරු කරන්න. ඒ විතරක් නෙමේ බෝසත්තරු වගේ අය සමහර වෙලාවට කරනවා කර්මය පවා ඒ විදිහට තමන්ගේ කර්ම ශක්තියෙන් අනිත් කෙනාට බලපෑම් ඇති කරනවා. ඒ කියන්නේ අනිත් කෙනාට වෙන්න තියෙන මහ විපතක් වළක්වන්නට ඒ පුද්ගලයාට ඒකට සුදුසු කුසලයක් නැහැ. තමන්ගේ කුසලය එතනට තමන්ගේ කුසල බලයෙන් එතනට යම්කිසි බලපෑමක් ඇති ඒවා හරි සූක්ෂම දේවල්. එතකොට අනිත් කෙනාට යහපත් පැත්තටයි ඉතින් ඒවා කරන්නේ. එතකොට නමුත් අර යක්ෂ භූතාදීන්ට එහෙම යහපත් පැත්තට කරන්නත් පුළුවන් අයහපත් පැත්තට කරන්නත් පුළුවන්. ප්‍රතඥ මිනිස්සෙයින්ට ඕන නම් අයහපත් පැත්තටත් මිනිස්සෙක් හසුරවන්න පුළුවන්. දැන් ඔය යම් කිසි යంత్ర මන්ත්‍ර වලින් නොඑක් දේවල් වලින් ඒ විදිහට බලපෑම් ඇති කරන්නේ. එතකොට දැන් මත්පැන් ටිකක් බීවෙන් පස්සේ සම්පූර්ණ මේ පුද්ගලයා මත්පැන් බොන්නේ මනසට නෙමෙයි මත්පැන් ටිකෙන් බලපෑම් කරන්නේ කයට. හැබැයි සම්පූර්ණ මානසික වශයෙන් ඒතරත්තගේ සමබරතාවයේ ගිලිහිලා ලැජ්ජ බය නැති වෙලා කොච්චර අවුල් ගොඩක් සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ එක්ක සිතට බලපෑම් කරලා කය හසුරවන්න පුළුවන් කයට බලපෑම් කරලා සිත හසුරවන්න පුළුවන්. ඉතින් මේක මිනිස්සුන්ටත් ඕනනම් කරන්න පුළුවන් දිනු කරගත්තොත් යක්ෂ භූතාදීන්ට යම් ප්‍රමාණයකට ඒගොල්ලන්ගේ ආත්ම භාවයේ විශේෂ ගුණයක් හැටියට ඒක පිහිටලා තියෙනවා. හැබැයි ඒ අය යහපත් පැත්තට අපට කරන උපකාර වෙනම කාරණයක් අයහපත් පැත්තෙන් අපට බලපෑම් කරන්න පුළුවන් වෙන්නේ අපේ මනස දුර්වල නම් තමයි. මනසට බලපෑම් කරන. හැබැයි කයට බලපෑම් කරන්න පුළුවන්. මනස දුර්වල නැතත් කයට බලපෑම් කරන්න පුළුවන්. ඒතකොට කයට බලපෑම් කරාම අපේ මනසට ඒකෙන් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ தත්වයන් නැතුව නෙමේ. නමුත් ඒකෙන් අපි හිතන්න හොඳ නැහැ මේ කොච්චර හරි අපිට මේ අමනුෂ්‍යව බලපෑම් කරනවා, මායව බලපෑම් කරනවා. එහෙනම් මේ හැමතිස්සෙම අපිට කවුරුවත් ඇඟිලි ගගා බලපෑම් කර කර ඉන්නේ නැහැ. නමුත් එහෙම දෙයක් කරන්න බැරි කමක් නැහැ. ඒවා ලෝකයේ මේ නාම රූප ධර්ම හසුරවන්න පුළුවන් යම් යම් ක්‍රම.